අවධානය යොමු මේ දක්වා කරන මේ ලබන දේශනා මාලාව අද කරන්න තිබෙන්නේ විඥානයේ අරමුණ කරමින් කරන ලබන දේශනාවයි. සංස්කන්ධයේ විඥාන ස්කන්ධය පිළිබඳව කතා කරන විට එතන කියන විඥානයේ අත්‍යවම නෙවෙයි සෑම තැනම විඥානය කියනකොට බුදුදානන් වහන්සේ අදහස් කරන්නේ දක්වන්නේ. ඒ කියන්නේ යක්ෂයම නෙවෙයි වෙනත් සංවල තියෙනවා. නිසා විඥානය කියන එක විවිධ තැන් වල තියෙන විවිධත්ව ගැන සම්මතර ප්‍රබෝධයක් ඇති කරගන්න ඉතාමත් සුදුසු ඒ වෙන නිසා සරල වශයෙන් ඉතා කෙටියෙන් වචන දෙකක් පමණක් අපි කතා කරමු. එනම් ප්‍රතිසන්දි විඥානය, අபிසංකාර විඥානය, අපටිච්ච විඥානය, අනුදර්ශන විඥානය ආදී වචන බුදුදානන් වහන්සේ දක්වා තිබෙනවා. ඒකේ අභිසංකාර විඥානය කියන්නේ කියන අදහස් කරන ළමන්නේ සාමාන්‍ය රහත් නූල් සෑම කෙනෙක් විසින්ම කුසල අකුසල කර්ම රැස් කරන විට ඇති කරන ඇතිවන්නා විඥානය. කියන කුසල කුසල කර්ම රැස් නොවන විඥානයේ විඥානයට අපි කතා කරන්නේ අபிසංස්කාර විඥානය කියන. අபிසංස්කරණය කරනවා කියන්නේ රැස් කරනවා කියන එක. විශේෂයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය රැස් කරනවා කියන තමයි මේ වචනේ පාවිච්චි කරන්නේ. ඒ නිසා යම් කිසි කුසලයක් හෝ අකුසලයක් කරනවා නම් ඒ කර්මයෙන්ම ඒ කර්ම සංස්කාර තුළින් දුක්ඛ සමුදය සත්‍යය අ ජීවත් වටගාමී කුසලයක් නම් කරන්නේ අනිවාර්යෙන්ම සංසාර ගමන දික්කෙත් සම්මන්න අනිවාර්යෙන්ම සංසාර ගමන දික්කෙත් ඒ විවර්ත ගමන ඉදසා කරන විට සංසාරයෙන් කොට කර ගැනීමට ඒකේ පාදක වෙනවා එතකොට මේ අභිසංස්කරණ විඥානිකනේ සංස්කාර රැස්කල නිසා යම් කිසි කෙනෙක් මරණ මොහොතට පත්වන විට එවැනි කර්ම සංස්කාරයක් සිහිපත් කරන්නට පුළුවන් මේ කර්ම සංස්කාර සිහිපත් කරන එකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කම්ම විඥානය කියලා. ඒ කියන්නේ මරණයට පුණ්‍ය නෙමෙයි කියන සමානත්ම ආසන්න අවස්ථාවේදී පහළ වෙන කර්ම ශක්තියෙන්ද ඒ සිහින කර්මයන්ද තමයි කර්ම විඥානය කියන එක දක්වන්නේ. ඒවා උත්තර කියලා සෝතන තියෙනවා. ඒ සෝතර වලින් කර්ම සාපේක්ෂව දක්වා තිබෙනවා. ඒක නිසා ඒ කර්ම විඥානය ගැන අප දැන් කතා කරන්නේ වෙන දවසක ගැන අපි විස්තර කියන්න දෙනවා. ඒකට කර්ම විඥානය නිසා කෙනෙක් සමතනක ගිහිල්ලා තීසන ගන්නවා උපදිනවා. මොනක් භාවය ලබනවා. ඒකට කියන්නේ ප්‍රතිසංවේඥානය කියලා. ඒ කර්ම විඥාණයෙන් ලැබිච්ච ප්‍රතිවිපාකයක් ප්‍රතිසංවේඥාන දෙපාර්ශ්වයක්. ඒකට අභිධර්ම පොතල ප්‍රතිසංවේඥානය වශයෙන් පහළ පහළ බිය හැකි විඥාන සාහනයක් දක්වා තිබෙනවා. ඒවත් අපි මේ විස්තර කරන්න යනවා නේද? මේ විදිහට කර්ම විඥානය තුළින් ප්‍රත්‍යන්ද විඥානය එතුණාට පසුව එදින්දා ජීවිතේ කටයුතු කරනකොට යම් කෙනෙක් මෙලොව හෝ කොයි ලෝකයකදී ජීවත් වෙන විට නැහැපානාශය දින ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය ධර්මයන් පහළ වීම නිසා ඒකෙන් ඇතිවන විඥානයන් කියන මෙන්න මේ විඥානස්කන්ධය තමයි පංචස්කන්ධ ගැන කතා පංචස්කන්ධය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ විඥානය කියලා ප්‍රකාශ කරන්නේ ඒක චේ විඥාන කායගේ සම්බන්ධන මාසේ දක්වන විඥාන කොටස් හයක් තිබෙනවා. ඒ විඥාන කොටස් හය තමයි චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන කොටස් හය. එතකොට ඒ අනිදස්සන විඥාන අපටිච්ච විඥාන ආදී වචන මේකට අන්තර්ගත වන්නේ ඒවා රහස් වූ කෙනෙකුගේ මූලික සිත සඳහා මූලික සිත දැක්වීම සඳහා කියමු ලබන වචන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන ධාතු හයක් වශයෙන් කතා කරනකොට සද්ධාතු රෝයම් බික්කෝ පරිසෝ කියලා උදාහරණ වශයෙන් කියනවනම් ප්‍රකාශ කරන්න පුළුවන් ධාතු හයක් මේ සත්‍යය කියන්නේ කියන්නේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු සහ විඥාන ධාතු කියලා කියනවා. එතන විඥානය කියන්නේ විඥාන කොටස් හයට මේ එතන විඥානය කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ ධර්ම හතර තමයි. ඉතින් එතන කියන විඥානයේ මේ චක් විඥාන හා විතරක් කරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. මෙතන අපි පංචස්කන්ධ කතාවේදී චක් විඥාන ආදී කියනකොට බුදුරජාණන් වහන්සේට පෙන්වන කරලා තියෙන ඈත රූපයක් දැක්මාට පසු ඒ පිළිබඳ දැනීමක් පාළ වෙනවා නම් ඒ දැනීමකට තමයි මහණෙනි මම චක්ක විඥානය කියලා කියන්නේ. ඒකට කන ශබ්දයක් ඇසුනාන් පස්සේ පහළ වෙන දැනීම සෝත විඥානය කියන්නේ. ඒ නාසයට ගඳ සුවඳ දැනුණාට පස්සේ වෙන විඥානය ගහන විඥානය. ඒ වගේම ජීවිත රසක් ගැවුනාට පස්සේ පහළ වෙන විඥානය කියන්නේ ජීවා විඥානය කියලා. කයට ස්පර්ශයක් ලැබුණාට පස්සේ තමන්ගේම කය හෝ අභ්‍යන්තර වශයෙන් ඇති පඩවියාව ආදී වායෝ වාදී තේජෝ වාදී දහතුන් ස්පර්ශ වීම තුළින් හෝ ඇතිවන කවර විඥානයක් හෝ කාය විඥාන වශයෙන් හඳුන්වන්නේ මනස ධම්ම වන අරමුණු තුළින් තිබෙන විඥානය මනෝ විඥානය වශයෙන් දක්වන්නේ. ඒකට මේ මනෝ විඥානය කියන එකට කොටස් තුනක් තියෙනවා මනෝ මනෝ මනෝ විඥාන සංකේත කියලා. ඒ ඔක්කොම එකම අදහසක් දෙකේ සඳහන් වේ බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා. මනෝ කියන්නේ භවංග සිත්ය භවංග විඥානය කියන එකයි අර ප්‍රතිසන්දි විඥානයම භවංග පුත්තේ සිදු කරමින් දිගින් දිගට බලාගෙන යන බව පොත්පත්වල දක්වා තිබෙනවා එහෙම තමයි සිදුවන්නේ කියන්නේ යම් කිසි සත්‍යයක් යම් කිසි තැනක ගුණ බලය ලැබුණාට පස්සේ ඒක ඒ ගුණ බලය ලබා දෙන විඥානයක ස්කන්ධ විඥානය ඒ ස්කන්ධ විඥානයෙන් ඒ භවයේ දිගින් දිගට ප්‍රවස්ථාවන යම්ට උපකාර වන පවතින බව දක්වා දෙන විශේෂණ ධර්මපත්තරේ ප්‍රතිසන්දේ විඥානයේ කුත්‍ය තුනක් පිළිබඳව දක්වා දෙනවා ප්‍රතිසන්දේ කුත්‍ය භවංග කුත්‍ය සහ චුති කුත්‍ය කියලා ප්‍රතිසන්දි ගැන දීමේ කාර්යයක් කරනවා භවයේ අනුගයක් වශයෙන් සිදු කරන දමන කාර්යයක් සිදු කරනවා ඒ වගේම මරණ මොහොතේදී සිදු වෙන්නේ ඒ ප්‍රතිසන්දියේ ගැන දුන්න භවංග චිත්තය. එතකොට ඒ භවංග චිත්ත පරම්පරාව ප්‍රතිසන්දි විඥානය තුනට පසුව පහළවන විඥාන කොටසය තමයි මේදී අපි හිතක් විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා කාය මනෝ විඥාන කියලා කියන්නේ. දැන් ඔය මේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරනකොට සංඛාර පත්‍ය විඥාන කියන්නේ ඒක. ඒ එක්කවස්තාවක් විස්තර කරනකොට කියන ආකාරය. අවස්ථාවකදී ප්‍රතිසන්නේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා සංඛාර පත්‍ය විඥාන කියන්නේ මොකක්ද කියලා අර දක් විඥාන සෝත විඥාන ගහන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා. ඒ කියන්නේ පරිසම්පාද ධර්ම විස්තර කරනකොට විඥානය කියන එක විස්තර කිරීම සඳහා ඔය වචන හයම යොදාගත් අවස්ථාවක් වෙනවා. ඒ අදහස් කරන්නේ ප්‍රතිසංයම් පටිච්චසමුප්පාද ධර්මයන් ආත්ම තුනකට සම්බන්ධ කරලා ගන්න ලබන විස්තරයකුත් තිබෙනවා ඒ වගේම එකාත්මයකට සම්බන්ධ කරලා ගන්න ලබන විස්තරයකුත් තිබෙනවා ඉතින් එක ආත්මයකට සම්බන්ධ කරලා ගන්න ලබන විස්තරය ඉදිරිපත් කරන විට ඒ ආකාරයෙන්ම දක් විඥාන ආදී වශයෙන් මේක කියන්නේ තියෙනවා විඥාන කියන්නේ මොකක්ද කියන එක දක්වන්නට එතකොට එතන තියෙන මේ ප්‍රතිසන්දි විඥානයේදී ඒ කියන විඥාන කොටස් අයම මේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරනකොට මේ නැත්නම් පංචස්කන්ධ ධර්මයන් විස්තර කරනකොට කියන බබල මේ කොටස් අය දෙකම එකයි. ඒ අතර වෙනසක් නැහැ. එතකොට සත්විඥාන ආදී ධර්මයන් ඇතිවන්නේ ඒ තුන්ගේ ක්‍රියාදාමයක් මත විඥානකය වේසම්බා විඥාන කොටස් අය දතේකින් කියන එකෙන් අදහස් කරන ලබන්නේ අනිතරම විඥානයේ මනසෝ මගේ මතයක් ධර්මයක් නෙවෙයි පුදු හේතුඵල මත ප්‍රාත්මක වන අනාත්ම ධර්මයක් බව පැහැදිලිව අවබෝධ කරගත යුතුයි කියන කරුණයි මේ දැක්වීමට මොනවාදාස් කරන්නේ. ඒ නිසා මේ කියන අනාත්ම කොටස අවබෝධ කර ගැනීමට විඥානයේ හේතු දැකලා මේ හේතුන් නිසා ප්‍රතිඵලයක් වශයෙන් මේ විඥානයේ පහළ වෙන බව අවබෝධ කරගෙන ආත්ම සංඥාව දුරු කරගන්නට උත්සාහ ගන්නට ඕනේ. ඒ ආත්ම සංඥා පිටන්නේ විශේෂයෙන්ම තමන්ගේ සිතේ ක්‍රියාදාමය නිසාමයි. තමන් කෙනෙකුගේ සිතට ක්‍රියාත්මක වන සිතක් නැත්නම් මේ ආත්මයක් මේ සත්‍යයක් ආදී විවිධාකාර ආත්ම සංඥා පිටන්නට හිතන්නට එවැනි දෘෂ්ටි ඇති වෙන්නට ඉඩක් තියෙනවා. එතකොට විඥානයේ දිගින් දිගට පවත්වාගෙන පවත්වාගෙන යන එකම තමයි ආත්ම දෘෂ්ටිය ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු පාදක වන. ඒකට මේ විඥානය යම් තැනක පවතිනවනම් එතන දුකක් පවතින. මොකද කිසිම විඥානයක් නැතුව දැනීමක් නැතුව කෙනෙකුට දැනෙන්නට පුළුවන් නම් කිසිම දුකක් එතකොට ඒ දුක නැති කිරීමට නම් විඥානය සම්පූර්ණ නිරුද්ධ ඒක සිදුවන්නේ රහතෝ කියන කෙනාම පාවස්සෝ පමණයි. විඥානං අත්මාගම කියන එක පෙන්වන්න කරන්නේ විඥානයේ සම්පූර්ණම නොකෙනියනවා කියන එක. ඒකට හේතුව අවස්ථාවේදී විඥානය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා ඉන්නට පුළුවන් කමක් නැහැ. සාවකාලික වශයෙන් සුළු වේලාවකට සුළු කාලයකට නිරුද්ධ කරන්න පුළුවන්. බාහිර වශයෙන් අතුල් කරන දෙයක් ආදී නිසා හෝ වෙනත් භාවනාත්මක ආදානයන් නිසා හෝ විඥානය ධර්ම දුරට යටපත් කරලා මනෝ ජනක ප්‍රකට භාවයෙන් නැති කරගෙන ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ ඥාන සම්පූර්ණ නිරුද්ධ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ රණතුරු කෙනෙක් වෙනවට පස්සේ තමයි. එතකොට එකකනාස ජීවසාරයේ මනස කියන ඉන්ද්‍රියන්ද අරමුණු සම්වන්නට ඕන විඥානයක් පහළවන්නේ. මෙහිදී ඇහැ තිබුණට අපි හිතමු ඇහැ තියෙනවා කියන හොඳ සත්‍යයේ තියෙන කෙනෙක් ඇත්තට හොඳට කියන්නේ. ඒකට කිසිම ආකාරයක් නැහැ. බණ කරුවරකට සිටපත් වන බණ කරුවරක මේ ලෝකෙම පත්වන තේම. දැන් අර ඉස්සර පාඩේ මුණත් සද්ද සූර්යග්‍රහණයක් කියලා. මම උදේ වරුවම සම්පූර්ණයෙන්ම දාවල් වගේ කරුවර වෙනවා. එතකොට දේවල් වල මිනිස්සු ලයිට් ගන්න පොඩි පස්සට ලයිට් ආදී දැම්මා. මොකද සංග කරුවර වුණා. ඒ වෙලාවේ කිසිම ආලෝකයක් නැතුව තිබුණා නම් ඇහැ තිබුණාට කිසිම විඥානයක් තිබුණා නැහැ කියන්නේ සත්‍යඥානය කියන්නේ. අඳුරේ සිද්ධ වෙනකොට ත්‍ක්ඥාන පහළවන්නට බෑ. ඒකට මේ ත්‍ක්ඥානයේ කියන එක මමයි කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් යම් කෙනෙකු පුද්ගලයන් බාහිර ආලෝකයේ නැතුව අඳුර පැතිරීමේ විකසන ඒ මම කියන සංකල්පයක තීජා සිටින හැකියාවක් නෑ. මේක තේරුම් ගන්න හැටි මේක නිසා පහළන සම්පූර්ණ කියන එක රූප කියන එක මේ සෑම එකක්ම හේතුඵල මත ක්‍රියාත්මක වන ක්‍රියා ප්‍රතිපලයක් එතකොට අපි මේ එහෙම රූප බලනවා මම රූප බලනවා නැත්නම් මගේ සම්පූර්ණ ආදී වශයෙන් කියලා අපි කියවට මේ ලෝකයේ තියෙන රූප කොහොමද කියන්නේ සම්පූර්ණ කියන මම මම කියන සංකල්පයේ දීගාන දෙන්න හැකියාවක් නැහැ නැත්නම් ලෝකයෙන් ගන්න කඩුවලකට පත් වුණා නම් සම්පූර්ණයෙන්ම කියන මම එතනම නිකුත් වෙනවා. මේ නිකුත් වෙනාම මේ නිමිෂෝ කියාට පසු භාවනා කරන භාවනා කරන සමාධිමත් සිටින විට මේ විඥාන හය නිකුත් වෙනාම දකින්න බලන්න. කායෝප වශයෙන් දැක්වෙන්නේ මම යන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම කියන එක ආලෝකයේ ආදී හේතුන් මත ක්‍රියාත්මක වන ධර්මතාවයක් ඒ රූපතරම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණා නම් සම්පූර්ණ කියන මම කියන සංකල්පය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. ඒක අනස ශබ්ද වුණාට පස්සේ සෝත විඥානය කියලා අපි කතා කරනවා. නමුත් මේ සෝත විඥානය මගේ මම අසනවායි කියලා අපි හිතුවට බාහිර ශබ්ද කිසිවක් නැත්නම් කිසිම සෝත විඥානයක් ලබන්නට බැහැ. ඒක සංකීර්ණ මේක හේතු නිසා හටගත් පළදන්නේ. එකපාරටම මේ ලෝකයේ තියෙන සද්ද ඕම නිරුද්ධණය ගියා කියලා නම් අපි උපකල්පනය කරමු කියන අපේ සෝත විඥානයේ තියෙන මම කියන හැඟීම එනත් සෝත විඥානයේ තමයි මම සෝත විඥානයේ මගේ කියන හැඟීම සම්පූර්ණයෙන්ම නිරුද්ධණය යනවා මම කියන සෝත විඥානයේ මම කියලා කියනවා ඒ මම කියන සංකල්පේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා කියන්නේ කිසිම සත්‍යයක් නැහැ අවස්ථාවකට පත් වෙනවා සෝත සෝත විඥානය සංකරම නිරුද්ධ වෙන ධර්මයක් කියලා දකින්නට පුළුවන් අවස්ථාවක් තමයි ධර්මයක් කියලා දකින්න. ධාන විඥානයත් මෙහෙමයි ලෝකයේ තියෙන සංසෝධ නිරුද්ධ වෙන ඥානන්නේ ධාන විඥානයක් ලෝකයේ දිවස දැනෙන රස නිසා ජීවා විඥානය කියන කිසිම රසක් දෙන්නේ නැත්නම් ජීවා විඥානයක් ඇති වෙන්නේ නැහැ. කයත යම් යම් ස්පර්ශ දැනෙන්නට මුල කාය විඥානයේ තියෙන්නට එතකොට කයට කිසිම ස්පර්ශයක් තමන්ගේ කාර්මික අභ්‍යන්තරයෙන් හෝ සමාගම ශරීරක බාහිර වශයෙන් කවරව ස්පර්ශයක් නැත්නම් කය නිරුද්ධ වෙනවා නම් කාය විඥානය පහළවන්නට බැහැ දැන් මෙය භවනා කරනකොට රූප නිරෝධයේ විස්තර පත් කරගත්තොත් එහෙම කිසිම කාය විඥානයක් පහළවන්නට බැහැ ඒ වගේම කය නිරුද්ධ යනකොට සකන්නාංශයේ දිව ශරීරයේ කියන ඔක්කොම නිරුද්ධ වෙන නිසා ඒ ආසම්බන්ධ සිටින්නේ එකක්වත් නැති වෙනවා. අරූපාවච ධ්‍යානවල යන කොටස් ආපාසානන්දසේ යන කොටස් අතුම ගානේ පහළම මට්ටම දෙන විට පවා ඒ ඔක්කොම ඒහා සම්බන්ධ සිටින්නේ නැති වෙනවා. ඒ කියන්නේ පටික සංඥාවන් නිරුද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ඇහැ ගින්න රූප හා සමග ගැටීමක් තියෙන සමුණීමක් තියෙන අනගින්න සම්පේ සමුණීමක් තියෙන මේක තමයි පටික සංඥා කියන්නේ පටික සංඥා එතන සාරාවනේ ඇති වෙන වස්තුවන අදහස. එතකොට මේ පටික සංඥා කොහොමද නිරුද්ධ වෙන්නේ? එතකොටම Tamanට තේරෙන්න ඕනේ සම්බන්ධ විඥානය කන සම්බන්ධ විඥාන දැන් ඒ වගේ නාසයෙන් ශරීරයේ සම්බන්ධ විඥාන කියනවා කොහොම එකක්වත් මම හෝ මගේ කියලා ගන්නට බෑ බාහිර අරමුණු මත රඳා පවතින ධර්මතාවය. මේ බාහිර අරමුණු සියල්ලම නිත්‍යයේ කියකද ඒ විඥාන කොටස් පහට පිළිගන්නට දැනක් මම කියලා ගන්නට දෙයක් නෑ. ඉතින් මම සියල්ලම නිරුදේනවා. මෙන්න මේ කප්පේ තේරුම් ගන්න. මේ කප්පේ තේරුම් ගන්නට බැරිකම නිසා මේ විශ්වයේ විඥානය පිළිබඳ මම මේ කියලා මගේ කියලා හිතන විඥානයේ ප්‍රයදාම මේ මේ කියලා මගේ කියලා හිතන. දැන් උදාහරණයක් වශයෙන් හිතන්න. කෙනෙක් කනකම සීනතිකමයි කියලා. ඒ සීනතිකමකට පසුව ඕකේ පිටතල කිසිම විඥානයක් දැනෙන්නේ නැහැ. බහාංග කුත්තේ සිදු කරන ප්‍රතිසන්දේ විඥානයේ දිගින් දිගට ගලාගෙන යන පුළුවන් යනවා. ඒක වෙනම දෙයක්. නමුත් අර ක්‍රියාත්මකව දැනෙන විඥානවත් එකක්වත් නෑ. විඥානය කියන්නේ දැනීම මාත්‍රද දැනීම ස්වභාවයකට. විඥානන්තයේ කියෝ විඥානත්ම විඥානන්තයේ පිටපිට දක්වන්නේ. විඥානය කරනවා දැනීමක් ප්‍රතිකර දෙනවා. ඒකයි විඥානය. තුළ දැනීමක් ඇති කර දෙන්නේ නැත්නම් කිසිම ආකාරයක එතන ක්‍රියාත්මක වන විඥානය පවතින්නේ එතකොට සීලකතාවට පසුව විඥානය සම්පූර්ණයෙන්ම නොතේරී යන්නේ ඒ කියන්නේ සිත කියන්නේ කියලා කියන්නේ තමයි විස්තර කියලා කල්පනා කරොත් මේ ඇයි විඥානයේ තියෙන අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න පුළුවන්. දෙකක් මෙතන මොකක් හරි ආකාරයෙන් දෙකක් දෙනවා. මේක දෙකක් දෙනවා මුලින් සාරය තියෙන ඔය කුඩා මොලේ හා සම්බන්ධවට තියෙන පද්ධතිය සම්පූර්ණයෙන්ම අප්‍රමාණී භාවයකට පත්වීම සිදු කරනවා. එතකොට විඥානය ක්‍රියාත්මක වන්නේ. මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ විඥානය ඇතිවෙන්නේ මේ රූප කොටස් තියෙන යථා පරිදි ආදාමයේ පවතින තාක්කල් පමණයි. විශේෂයෙන්ම මොලේ හා සම්බන්ධ දේශනා පද්ධතියේ විදේශයන්ගේ ක්‍රියාකාරීත්වය පරිදි ඉගෙන සාකල් පමණයි විඥානයේ පවතින මේ විඥානයේ මම කියලා හිතුවට මගේ කියලා හිතුවට බාහිර තියෙන දෙයකට පුළුවන් මේ මම මේ මගේ කියන හැඟීම සම්පූර්ණයෙන්ම නිවල දාන්න. මහානක් නිවසේ නිවල දාන්න පුළුවන්. ඒකට මේක මම කියලා ගන්නවා නම් මගේ කියලා ගන්නවා නම් මේක තියෙන මහා මෝඩකමක් කියන අදහස් මේකට තියෙනකොට මේ මූලිකමින් බලිත වුණාට පස්සේ මූලිකමින් දැකී ගියාට පස්සේ තමයි මේ සෑම ධර්මයක්ම මම කියන්නේ මේ මගේ කියන්නේ මේක උපාදාන කරන්න අල්ලන්නේ. එතකොට ඇහැකරන මාසේ මුල ශරීරයේ කියන මේ ඉන්ද්‍රයන්ට රූපාදී අරමුණු සමුණාට පසුව ඒ ඒ විඥානයන් පහළවන නිසා ඒ රූපාදී අරමුණු සම්පූර්ණයෙන් නිරුද්ධ වූ ගියාට පසුව එවිට කිසිම විඥානයක් පිටින්නට ප්‍රතිෂ්ඨාවක් නැති බව අවබෝධ වෙනකොට ඒ ඒ විඥාන කොටස් පහේම මම කියලා මගේ කියලා ගන්නට කිසිවක් නැති බව අවබෝධ කරගන්නට පුළුවන්. එතකොට ඇතිවන්නේ මනෝ විඥානය පමණයි. මේ මනෝ විඥානය කියන්නේ විඥාන පහටම සම්බන්ධ එකක්. ඒ කියන්නේ මනෝ විඥානය කියන්නේ කිරීම නැත්නම් අපේ රූප බලල චක්විඥාන නැති වෙන්නේ නැහැ. මේක පිළිබඳ අභිධර්මයේ උගන්වනවා ඔය චක්විඥාන පහළ වෙනකොට චක්කු දීකේ කියලා චිත්ත පරම්පරාවක්. ඒ කියන්නේ බමංග චලන බමංග උපච්ඡේද ආදී වශයෙන් කියලා චක්විඥාන සම්පරිච්ඡේද සංකේතන උත්පන්න ජවන ජවන ජවන කියලා හතර කියලා පදාරම්භ සුති කියලා එන්න සිත් පරම්පරාවක් උගන්වනවා. පොතවල දක්වන්නේ නැහැ. ප්‍රායෝගික වශයෙන් අත්දැකීම් කිසිම හැකියාවක් නැහැ. නමුත් මේ ප්‍රායෝගික වශයෙන් අත්දැකීම් පුළුවන් ආකාරයක් මම කියනවා. ඒ ආකාරය ක්‍රියාත්මක කරන්නට පුළුවන් සමාධිමත් සිතක් ඇතිව සිටින කෙනෙකුට. අඥා සංකල්ප කෙනෙකුට සමාධි ප්‍රඥා දෙකම නැත්නම් බැහැ. සිතන සිත එකඟ වෙන ආකාරයෙන් තරමකම භාවනාවක් කරලා මේ සියල්ලම සිතෙන් අතහරිනවා කියලා සම්පූර්ණයෙන්ම අතහරිනවා. කිසිම දෙයක් ගැන තමන්ගේ ශරීරය ගැනවත් තමන්ගේ ජීවිතේ පැවැත්ම ගැනවත් එක මොහොතක්වත් ජීවත් වීමට ආසාවක් තියනවා මේ ආසාව පිළිබඳව තියෙන හැඟීම ආදී සියලුම දේවල් සම්පූර්ණයෙන්ම නිරත කරන්න ඕන. අයින් කරන්න ඕන. මොකද මැරෙනකොට මරණය ගැන හිතුවට පස්සේ ඒක මාසයෙන් කල්පනා මැරෙනකොට මේ ඔක්කොම අතහැරලා යනවා. Taman මොකක්ද අතහරිනවා. බාහිර ලෝකේ තියෙන ඔක්කොම දේවල් අතහරිනවා. දැන් මම මගේ කියන විඥානය නිරුද්ධ වෙනවා. දැන් මම මගේ කියන මේ කායපත්‍යකට දර කරපුවා මිනිස්සුන්ට. Tamanටම තේරෙන්න ඕන මේ කය මම මගේ කියලා අරගන්න මූලකමක් නේද? මරණයට පස්සේ පැත්තකට වෙච්ච කරගෙන ඉන්නකොට මේ මම මගේ කියන්නේ මොකක්ද ඒකට දෙන්නේ. දැන් අපි හිතමු මේ වෙලාවේ තව විනාඩි 5ක් මම මැරෙනවා කියලා. වෙනවා නම් නැත්නම් විකාරණ යන මේ කයට මම බැඳෙනවා නම් මේක මම මගේ කියලා හිතෙනවා නම් මම අර මොඩයි. ඒක අවබෝධ කරගන්න අවබෝධ කරගන්න මේ රූපස්කන්ධයයි තමන්ගේ රූපස්කන්ධය බාහිර ලෝකේ හැම දෙයක්ම තමන්ගේ ප්‍රාණය පවතින එකක් කියන පිළිබඳ හැඟීම සම්පූර්ණ නැහැ. මේ අපේක්ෂාව. මොකද මේ ප්‍රාණය පවතින නිසා තමයි ලෝකේ දුකක් පවතින්නේ. ඒ කියන්නේ නම් කිසි කෙනෙක් මරණයට පත් වුණාට පස්සෙ කිසිම දුකක් මේ ජීවිතේ හා සම්බන්ධව ඔහුට ආය අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා මරණයට පස්සේ කිසිම දුකක් නෙමෙයි මේ ජීවිතේ සම්බන්ධ මාළකුණට මොනවා කරත් කිසිම දුකක් දැනෙන්නේ. ඒක නිසා දුක ඇතිවීමේ ප්‍රධානතම හේතුව වන්නේ ජීවිතේ රූපේ කරන්නේ අනිතික දිගින් දිගට දිගින් දිගට පවත්වන යන සාපල් තමයි දුක පවතින මේ දුක්ඛ සමුදය සත්‍යය. ඉතින් මේ දුක්ඛ සමුදය සත්‍යය මේ දුක්ඛ සමුදය සත්‍යය වශයෙන් තේරුම් ගන්න බැහැ. මේ ප්‍රාණයට ආශා කරන්නේ, ජීවිතයන්ට ආශා කරන්නේ, ලෝකේ සඳහන් සිටීමට ආශා කරන්නේ. එතන තියෙන්නේ දුක්ඛ සංදේ අඥානං කියන අවිද්‍යාව. ඒක ටිකක් තේරුම් ගන්න. තේරුම් ගන්නගෙන පවතින එකම එකාන්ත වශයෙන් දුකම මේක කියන තාක්කම මට මේක කියන තාක්කම දුකින් ගැලවෙන්න. මේ ප්‍රාණයේ ප්‍රවත්ම සිටී සම්පූර්ණයෙන් අතහරිනවා කියලා අතහරින්න පුළුවන් ශක්තිය පිළිගන්නට ඕනේ. බලන්න ආසත් වෙන කෙනෙකුට කරන්න බැහැ. දුක්ඛ සත්‍ය තේරුම් ගන්න වෙනකොට ඒක නිකම්ම නිකන් අර සාම සරල දෙයක් අත්පත් කරනවා කියලා අපි කියන කල්පනා වගේ උපමාවට කියන්නේ වගේ සංස්කෘතික කතාවක්. ඒ වගේ සියල්ලම සිදුවන අතරේ යම් කිසි අපේක්ෂාවක් තියෙනවා නම් නිවනක් ලැබීමට හෝ ධානයක් ලැබීමට හෝ මොකක් හරි. ඒ කොහොමද කියලා නැතිලා යන ධර්මයේ කිසිම කෙනෙකුට පන්නාම කියන්නේ මතයි. ඒ සියල්ලම අතහැරලා සිතන සිත දිහා බලාගෙන ඉන්න මොකක්වත් හිතන්නේ නැතුව. ඒක බලාගෙන ඉන්නකොට සිත නිසල වෙනවා. අනිවාර්යෙන් මොකම අරමුණක්වත් මොනම අරමුණක්වත් දෙන්නේ නැතුව නිසල වෙනවා. නිසල වුණාට පස්සේ සිතට නිකන් යටි සිතෙන් කාසියම වශයෙන් හිතන්නේ. තවත් සිත ගැඹුරට යනවා කියලා. එතකොට ඔන්න සිත තවත් ගැඹුරකට ගිහිල්ලා නවතිනවා. හරියට මහා ඝන කළුවර සහිත විශාල ගැඹුරු ප්‍රපාතයක් වගේ. මහා විශාල වළක් කියලා ඒක අපි මතු පිටින් ඉඳගෙන දැන් සිටින්නේ පොළොව මට්ටමේ ඉඳලා. තවත් ජම්පර් යන්න පුළුවන් අපි දුන්නා 5000ක් පිටේ කරකට ඒක අන්නේ වගේ. එතකොට මේක ටිකක් වෙලා ඉඳලා තමයි බුදුර කියන්නේ කියලා සිතින් යන්තම් සුළු සියම් දෙන්නම කෙනෙක් කරන්නේ. අපි මේ තමයි ගැඹුරට යන්න කියලා කියනවා වගේ හිතනවා වගේ අපි ඒලා තමයි සියම් දෙන්නම පමණයි. ඒ කරනකොට සිත තමයි ගැඹුරට මේ විදිහට ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට සිත යවන්නට පුළුවන්. එමේ අනකොට මුත්තටම පැහැදිලිව පේන අවස්ථා අටකට ගියාට පසුව ඒ නිහාට ගැඹුරින් ගැඹුරට යන්න පුළුවන් පස්සේ යන්නේ නැතුව නතර වෙනවා. يعني අටතරයක් එහෙම කරන්නත් පුළුවන්. ගැඹුරට යන්න ගැඹුරට යන්න ගැඹුරට යන්න. නවනිකනේ කියුවට ගැඹුරට යන්න එතනම නවතිනවා. අගේදාර අපි උදාහරණයක් වලක් නම් ගන්න බුරු වලක් පවත්වාගෙන යනකොට මේක තමයි භවංගතික ප්‍රායෝගික වශයෙන් අත්දැකන අවස්ථාවක් වෙනවා. ඉතින් මේ ලෝකේ මොකක්වත් ඇයෙන්නවා තේරෙන්නවා තමන් ඉන්නවා මොනවද නැහැ මොනවද ගන්න ගන්නකොට ඉතාලසියන් දැනීමක් තියෙනවා ගෙනින්න ඉන්නවා. ඒ ඉන්නකොට තමන් ඔන්නේ තාම විශාල සබ්දයක් කරනවා කියන්නේ අදිනකම වේදි තියෙන සත්‍යයක් නැත්නම් මහත් අන්තරාවක් යන සත්‍යයක් විශාල සත්‍යයක් තියෙනකොටම අර සිත කෙලවෙනවා හැබැයි තියෙන සිත. ඒ කෙලවෙනකොටම තමයි පේනවා සම්බෙරේ සම්පතේ. ඒ සම්පූර්ණ වෙනවා කියන්නේ අර ශබ්ද තරංග වැඩිම නිසා යම් කිසි සුළු චලනයක් ඇති වෙනවා සම්බෙරේ. මේ චලනය දීපෙන් යන මොළේ මොලේ ඇතුළට යන යන එක වගේම දිබුල් වේගයක් වගේ. ඊට පස්සේ මොලේ සම්පූර්ණ තරංගයක් තරංගයේ සංකේතවල ඒක වචනයක් කියන්නේ යම් කිසි තෙරපීම. තෙරපීම කියන්නේ අපිට ඒක තමයි දැනීමක් බවට පත් වෙන්නේ. අන්න එතකොට තේරෙන පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් චක්ඤ්ඤා දෝෂ විඥානය කියන්නේ මෙන්න මෙහෙමයි. උතුම් ලෝකෙ වලින් Tamanda අත්දකින්න පුළුවන් සෝතරිය ඥානෙ පහළවන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඒ සත්‍යයේ නොසිත සෝතරිය ඥානෙ පහළවන්නේ මෙහෙමයි කියලා කවදාවත් එනකොට අත්දකින්න පුළුවන් දෙයක් කියලා මම හිතන්නේ. එතකොට ඔය අතරතුර කාලයේදී තමන්ගේ කය මොකක්වත් දැනට කයට දැනෙන්නේ නැහැ මොකක්වත්. ඉතා ගැඹුරු මචං සබ්ද බල සුවලක් සමානන්න පුළුවන්. නැත්නම් සබ්ද බල සලක් හදාගන්න. ඒක ස්වභාවික වශයෙන් කියනවා නොවෙන්නට පුළුවන්. නමුත් කවදාකාරින් මොන මොන මොන හේතු නිසා නෙමෙයි කියන මා දන්නේ සමහරට අද්දුට බලයෙන් නිසා වෙන්න පුළුවන්. එතකොට ගැඹුරු තාම සබ්ද බලක් කියන්නේ නොසිතේ වල සියයක එකවර තියෙන ගලක් වගේ වෙන්න පුළුවන්. නැත්නම් තමයි මිහිරි සෝලක් වෙන්න පුළුවන්. එහෙම එනකොටම අර ගැඹුරු සිතේ සුදු චලනයක් තියෙනවා. ඒක දෙකක් තියෙනවා. මේ කලින් මමකම ලැබුණුට නැති වෙනවා විනාශ වෙන්නේ නැහැ. මෙතකොට වෙනකොටම ගාන විඥානය පහළ වෙන ආකාරයෙන් පැහැදිලිවම තේරෙනවා. අර ගන්ධසෝඳ ගිහිල්ලා කය නොපෙනෙන කය ස්පර්ශමනක ආකාරයෙන් මනසට අවබෝධ වෙනවා. ඒක තරංග වශයෙන් යන ස්පර්ශ වෙනවා මොලේ. මොලේ ස්පර්ශ වීම සිදුවන නැත්නම් මොලේ තිබෙන තරංගයක් වශයෙන් තරංග නෙමෙයි. ඒක ඒක ඒක මොකක්ද එකක් මතක නැහැ. අන්න එහෙම වුණාට පස්සේ ඒක දැනෙනවා බවත් පස්සේ. අන්න ඒකේ කයසක් දැනෙනවා ටික ගොඩලාවක් යනකොට කය නොතේරුණාට කායින. කාය විඥානයමයි යොදවන්නේ කියලා තේරෙනවා. සත්‍යඥාන ඇතිවෙන්නේ මෙලමයි කියන එක තේරුම් ගන්න. ඇහැ ඇරිලා නෙවෙයි රූප කියලා නෙවෙයි. මනසින් චක්ක විඥාන දැකවන්නේ බාහිර රූප දර්ශන තුළින් නෙවෙයි. දැන් අපි මෙතෙක් කල ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරන චක්කුංජ පටිච්ච රූපේ උපදින චක්ක විඥාන. එහෙම රූපේ මුලින්ම නිසා චක්ක විඥානය කියලා කියනවා. එතකොට මම කලින් කියව බාහිර රූප නිසායි චක්ක විඥානය පහළවන්නේ. බාහිර රූප නැත්නම් චක්ක විඥානය දෙනවා එක සත්‍යයක්. නමුත් සක්විඥානෙ ඇතිවන්නේ බාහිර රූප නිසානේ. ඒ රූපවල ප්‍රතිබිම්බයන් ඇදේ වදිනවා. මේ ප්‍රතිබිම්බය කියන්නේ රූපෙන්නේ. එතකොට මේ ප්‍රතිබිම්බේ මනසේ සටහන් වෙනවා මොලේ සටහන් වෙනවා. මේ මොලේ සටහන් වන ප්‍රතිබිම්බය පිළිබඳ ඇතිවන අර මොලේ සුළු චලනය නිසා ඇතිවන දැනීම තමයි අපි දක්වන්නේ. මම එක තැනකදී මේ වෙනම කාර්යයක් බලන්න කියනකොට කියපු ප්‍රමාණයක් නෑ කියන්න. ඊට පස්සේ මේකට තිබුණ දෙමනිච්චෝ කියන ශබ්දය කුරුල්ලා ඉන්න ඒකට වචනයටම කොටනවා. වේදවල ඇතුලේ වේදනේ ඉන්නයි කුරුල්ලෙක් කියලා තමයි ඒගොල්ලෝ කොටන්නේ. තමයි පොඩි කාලේ කියපු කතාවක් තියෙනවා බල්ලෙක් මස් දැල්ලා කරගෙන ගඟේ යනවා ගඟේ නිදාන්නේ දිග. ඇතුලේ උගේ ආයවද දක්නා වෙන බල්ලෙක් ඒකාන්ත කියන නාම නිසා අපි කියන්නේ මොකද දන්නවද? මේ දෙකපතේ කියන්නේ කියලා ඒකට දකින්න. අපි කන්නාඩියක් ගාවට ගිහින් මූණ බලනකොට මේ වෙනසක් ඉන්නවා කියලා පුරුල්ල දකින්නේ වෙන පුරුල්ලෙක් ඉන්නවා කියන. එහෙම දකින්න. නමුත් මේ අපි කන්නාඩියක් ගාවට ගිහින් මූණ බලනකොට වෙනසක් දකින්නවා කියන්නේ මම දකින්නවා කියන්නේ. ඉතින් පුරුල්ලට වැඩියක් මූණයි එතකොට මේ දක්න්නේ තමයි සමන්ගේ ප්‍රතිබිම්බය. ඒකද කියන රිෆ්ලෙක්ෂන් පිළිබිඹු. එතකොට මේ පිළිබිඹුව නෙමෙයි අපි දක්න්නේ. ඉස්සෙල්ලා මම කියලා හැඟීම ආදිනවා. දැන් මම මේ මගේ ළඟයි මේ තියෙන කීයක. ඒක නෙවෙයි මේ පිළිබිඹුවක් දැක්කේ ඉන්නේ කියන්නේ. මේ පිළිබිඹුව බලන්නට තව කණ්ණාඩියක් අතට අරගෙන තමන්ගේ වුණ බලන්නට. මේ බලනකොට ඇතුලේ තියෙන අනිත් සංඥාගේ ඇතුලේ තියෙන පිළිබිඹුව කලින් ක්‍රියාවේ වැටි කියන එක සමන්තම දකින්න පුළුවන්. වෙන සංඥාවක මේක බලනකොට අතරම් බලන්නේ. එතකොට අපි දකින්නේ කන්නාගේ ඇතුලේ තියෙන පිළිබිඹුව නෙවෙයි අර ඇහැ ඇතුලේ තියෙන පිළිබිඹුව. දැන් යාර ඉස්සෙල්ලා තිබුණේ මම කියන්නේ ඊට පස්සේ පිළිමයක් කන්නාඩි ඇතුළේ තියෙන පිළිම මොකක්ද කියන එකත් නෙමෙයි දැන් මේ දකින්නේ ඇහැ ඇතුළේ තියෙන පිළිම. සමාධිමත් සිතක් ඇතිව සිතන කෙනෙකුට නම් ප්‍රඥාව දිනුනනම් මේ විලාගේ ඇත්ත එක පියාගත්තොත් අර පිළිමම තමන්ගේ සිතට තියෙනවා. දැන් ඇත්ත කියලා නෑ ඇත්ත කියලා නැතුණාට ඒ තිබුණ පිටිකම පේනවා සිතට. එතකොට බාහිර රූපයක් සුබල තියෙනවා නම් ඇස් දෙක තියාගත්තාට පස්සේ ඒ රූපේ අපිට දැක්වෙන්නේ නැහැ. මොකද මෙතන තියෙන්නේ මනසේ තියෙන යම් කිසි ක්‍රියාදාමයක්. එතකොට මනසේ කියන්නේ මොලේ නේද? මොලේ ගිහිල්ලා ඇති වෙන සියොමන රූප නිමිත්තක් දැක්වෙන ඇහි තියෙන රූප නිමිත්තක් නෙමෙයි අපි දකින්නේ. ඒ පිළිබඳව ඒ මනසේ දර්ශනයේ රූප පිළිබිඹුව දර්ශනයේ මනසේ මුලින් පිළිබිඹුව රූපයේ පිළිබිඹුව දර්ශනය වෙනකොටම සුදු චලනයක් ඇතිවෙනවා. ඉතාම සියුම්නේ. ඒ චලනය තමයි දැනීම බවට පරිවර්තනය වෙන තරංගයක් වශයෙන් වෙන්නේ. චර්චනය ගැන වටේට මේ ගැන තරංගයක් වගේ පරිවර්තනය වෙන විඥානයක් වගේ. එතනයි සත්විඥානය කියන්නේ. ඒකට සත්විඥානය කියන්නේ බාහිර රූප තුළ ඇති වෙන දෙයක් නෙවෙයි. ඒක රූප තුළ ඇති වෙන දෙයක් නෙවෙයි. සමනුගේ සිත තුළ ප්‍රයාත්මක වන නාම ධර්මයක්. මේක තේරුම් ගන්න හොඟ දෙනකොට බෑ. ඔබ කායික වශයෙන් අධ්‍යක්ෂක කෙනෙක් තමයි දැන් අපි කියවට සමාජය පිළිගන්නේ නැහැ. එතකොට සමන්තම තේරෙනවා මේ බාහිර රූප කියන්නේ බුදු නාම ධර්මයක් නෙවෙයි. බාහිර ලෝකේ අන්දා රූපරාමන රූප කියන නම් අරමුණු වශයෙන් මේ බාහිර රූපාරම්ම කියලා දෙයක් ලෝකේ නෑ. තියෙන්නේ සමන්ගේ සියලු දැනීමක් පමණක් මේ කියන අවබෝධය කියනවා. කියන්නේ බාහිර රූප වලට කිසිම වැදගත් භාගයක් ඊට පස්සේ තියෙන්නේ නැහැ. දාපන්නට හේතුවක් නැහැ. මොකද ඒක තමයි සිද්ධියක් කියන ප්‍රාදාමයක් තමයි. ඊළඟට තමන්ගේ කාය දෙක ඊළඟට සිහින් බැලුවොත් එහෙම කයක් නැහැ. නමුත් කයේ තියෙන නිමිති ඊළඟට ගන්නත් පුළුවන්. ඇත්තට පුරාණ තියෙන කය තියෙන්නේ. ඒක සිහින් සම්හසිතේ තියෙන සිත ස්පර්ශ කරන ඒ රූප නිමිති. එතකොට Tamanne කියනවා Tamanne කය කියන්නේ නාම ධර්මයක් කියලා. රූප ධර්මයක් නෙවෙයි. මේක හරියට දැක්කොත් එහෙම මේ බාහිර රූපයි Tamanne කය ඔක්කොම නාම ධර්ම කියලා මුළු ලෝකෙම ඝන කඩුවකට වෙනවා කියනවා. ඔක්කොම උපනිෂද දෙනවා. කිසිවක් කියන්නේ ඉතින් මේක ප්‍රඥාව සමාධිමත් දෙයක්. ඒකෝට සත්‍යඥානේ පහළවන්නේ බාහිර රූප තුලින් නෙවෙයි. සමාගයේ සුත තුළ ඇදී යන සිිතේ සිිත තුළ තියෙන නිමිති කරනවා ඒ පිළිමිති කරනවා ඒ පිළිමිති වලට බාහිර රූපයක් අවශ්‍ය නැහැ ඒ බාහිර රූපේ තිබුම අපේ සිතට මනසට වදිනවා. ඒ වර්තමාන වශයෙන් අපි තුමා අනාගතයේ දැකපු රූපයක් ගැන අපි හිතනවා කියන්නේ. අද දෙයක තේරුමක් වශයෙන් විශ්නවා අනාගතයේ අතීතයේ දැක්වුණු රූපේ අපිට දැන්නේ අපිට පේන්නේ නමුත් අපේ හිතට ඒක තිබුණක් වගේ දිස්සනවා මේ ඕනනම් කරලා බලන්න සමාධිය තියනවා නම් මේ ඇහැට දැක්කා වගේම දිස්සන අවස්ථාවක් තියෙනවා කියන්නේ කියන්නේ දක්නවා වගේම අවස්ථාවක් සාපේක්ෂව දකින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා එතකොට ඒක පැහැදිලිවම තියෙනවා බාහිර රූප මෙලීමේ රූපාරම්භය. තමන්ගේ සිත තුළ තියෙන දැනීම මාත්‍රයක්. මේ විදිහට විඥානය නැතිවෙන ආකාරයක් කාට පසු මෙතන මේ හේතුඵල මත ක්‍රියාත්මක වන ක්‍රියාදාමය. හරියට යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ඒ යන්ත්‍රයේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරුණු සම්පාදනය කරලා තියෙනවා නම් ඒක කවර ආකාරයකින් හෝ පාලනය කරනකොට ඈතින්ද දුරස්ත පාලකයන් මාලක දුරස්ත ඉක්මන් කරන එක කියන්නේ මොනවාරි යම් පාලනය කරනකොට අර කියන්න වෙනවා. අන්න ඒ වගේ දෙයක් මේ ශරීරය තුළ තියෙනවා. මෙන්න මේ විදිහට ඔක්කොම විඥානන්ගේ ඇතිවීමේ හේතු සහ විඥානයන් කොහොමද ඇතිවෙන්නේ කියන එක ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන්. එහෙම අත්දැකපු කෙනෙක් කවදාවත් මේ විඥානයේ මම කියලා ගන්න මගේ කියලා ගන්න. මේ ඔක්කොම කලාවෙම කලාට පසුව තියෙනවා ඊට වඩා ගැඹුරු සියුම් දැනීම. මේ ගැඹුරු සියුම් දැනීම අර බාහිර විඥාන පොඩක් හයින්න ඇති කියලා. චක්ඛුඥාන, සෝතඥාන, ගහනඥාන, ජීවඥාන, කායඥාන, මනෝවිඥාන කියන හයින්න ඇති කියලා. ඒක නේද ඒක මනෝවිඥානයට ඇත්තට කියන්නටත් බෑ හේතුව ඒක ඉතින්ම තියෙන යම් කිසි විඥානයක් ඇති වෙනකොට කලින් කරපු විඥානය නිරුද්ධ වීම තමයි විඥානයේ ස්වභාවය. විඥාන දෙකක් එකවර ඇති වෙන්න බෑ. දේහයෙන් ඇතිවෙන ලක්ෂණ දෙකක් එකවර ඇති වෙනවා කියන්නේ. දෙකක් නෙවෙයි තුනක් හතරක් හරි ඕන තරම් ඇතුණයි කියලා අපිට බලන්න පුළුවන් තේරෙනවා. මේ මේකේ තියෙන අතිවේගවත් ක්‍රියාදාමයේ ක්‍රියාවලිය නිසා. නමුත් විඥානයක ක්‍රියාදාමය මොකද්ද විඥානයක් ඇති වුණකොට තවත් විඥානයක් ඇති වෙනවා. ඒ විඥානය නිරුද්ධුණාන් පසු තමයි තවත් විඥානයක් එන්නේ. නමුත් මෙහිදී අපට පැහැදිලිව දකින්න පුළුවන් තාම සෙන් දැනීමක් පවතිනවා. මේ දැනීම මාත්‍රේ බාහිර විඥාන කොටස් හයෙන් ඈතයි කියලා. දුක්ඛ සමුදය සත්‍යයේ අන්තිම දකින තැනයි මම කතා කරන්නේ. මේක තමයි පංචස්කන්ධ ලෝකයේ පවත්වා ගැනීමට හේතුපාදක වන දුක්ඛ සමුදය අන්තිම ගහක මුලේ අන්තිම දැන. යම්බුරට යම්බුරට මුදුන් මුලක් දීලා මුදුන් මුලේ පොළවේ අන්තිම දැනෙච්ච තැනවා. එතකොට සමන්න තේරෙනවා මේක කොට යම් යම් හේතුන් මත පවතිනවා අතීත බහව කර්ම ශක්තිය ඒ වගේම සංවේදීක මේ ශක්තිය ආදී හේතුන් මත පවතිනවා කිසිසේ සමන්න ඕන විදිහට හඳුනන්නේ මොනම ආකාරයකින්වත් සමන්න ඕන විදිහට හසුරවන්නද බෑ මොනම දෙයක්වත් හිතන්නද බෑ මොනම දෙයක්වත් ඒකම කරන්නටත් එතකොට පේනවා බුදුහාමුදුරුවෝ කියපු එක ටිකක් පැහැදිලිවම මිනිහෙක් කියන්නේ සත්‍යයක් කියන්නේ උපදිනවා කියන්නේ ජීවත් වෙනවා කියන්නේ මැරෙනවා කියන්නේ මේ ඔක්කොම මනෝමය මම කියන්නේ ඒක දැක්වීම සඳහා වෙනත් ආකාරයෙන් කියන වෙන වචන වලට. මොකද්ද? විඥාන සහ නාම රූපයේ අන්‍යමඤ්ඤ පච්චේතාවයි පවත්තේ. විඥානයේ සහ ඒක මතු පිටින් කියන නාම රූප ධර්ම එකිනෙකාට උපකාරකමෙන් පවත්නා ක්‍රියාදාමයේ තමයි මොනවානේ පංචස්කන්ධය කියන්නේ ධාතුමයක් කියන්නේ ආයතන කියන්නේ නැත්නම් ගුණවත් සිල්වත් කෙනෙක් කියලා කියන්නේ නැත්නම් උපදිනවා ජීවාවට පත් වෙනවා මැරෙනවා නැවත උපදිනවා එමාදී ජීවිත දේවල් අපි ජීවහාර කරන ලබන්නේ ඔන්න ඔය තියපු ක්‍රියාදාම දෙකේ අන්‍යෝන්‍ය වශයෙන් පවසනා වූ දිගින් දිගට ඇතිවෙන යන ක්‍රියාදාමයට එතකොට මේ විඥානය තමයි අනිදස්සන විඥානය කියලා මොකද ඒක නිදර්ශනයක් වශයෙන් කිසි ආකාරයකින් දක්වන්නේ නැහැ කිසිම ආකාරයකින්. මෙන්න මේ විඥානයේ දෙස බැලුවම තමයි පැහැදිලිවම පේනවා. අනිත් විඥානය අය කිසිම සම්බන්ධයක් නැහැ. ඒ මේ කිය පරිමාණයක තියෙන විඥාන කොටස් හයක් මුළු ශරීරයත් ඔක්කොම බාහිර ධර්මයේ මේක තමයි අභ්‍යන්තර ධර්මය. අනිත්‍යම බාහිර දෙවිදී අවසාන තැනට. එතකොට මේ අධ්‍ය බාහිර වශයෙන් පවස්නා වූ නාම රූප ධර්මයන් අර මොකක්ද ක්‍රියාත්මක කරනවා වගේ යන්ත්‍රයක ක්‍රියාදාමය වගේ හේතුඵල මත වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් ඒකම මල්නවා මම මම කියලා. ඒකම මල්නවා මේක මගේ කියලා. ඒකම ඒ ඒ විඥාන සහිත නාම ධර්මයන් හැදීමට හේතුපාදකෝ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම් ආදී ධර්ම අල්ලනවා මම මගේ කියලා උපාදාන කරනවා. අනික්කරම මේක නොදත් අවිද්‍යාවෙන් සේදකයි. අනුපාදානය අනිවාර්යයෙන්ම ඇලීම කියන්නේ අවිද්‍යාවයි. එතකොට මේක බල කියලා දාන්නේ හරියට දන්නේ නැහැ මම කියලා දන්නේ මම කියලා කියන්නේ නැති බව දන්නේ මම කියලා කියන්නේ නැති බව දන්නේ. ඉතින් මේ දැක්කේ නැති නිසා මේ විදිහට මේ ලෝක සත්‍ය සාමාන්‍ය ලෝක සත්‍ය මොකද කරන්නේ අර බාහිර වශයෙන් පවස්නා වූ ඒ නාම රූප ධර්මයන්ගේ දාන්තිකමේ ක්‍රියාදාමයේ වැරදි ආකාරයෙන් උපාදාන කරන කුසල කුසල කර්ම රැස් කරනවා කියන්නේ ඒක. වෙන දෙයක් නෙවෙයි. භාවනා කරනවා කියන්නේ ඒක. නිවන් රස විඳිනවා කියන්නේ ඒක. ධ්‍යාන වල සම්වදිනවා කියන්නේ ඒක. මේ ඔක්කොම පයින් ගන්න වශයෙන් විශ්ව කරන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා මේකක්වත් උපාදාන කරන්නේ නැතුව නිවන සහිතවම සියල්ලම අතහරින්න පුළුවන් නම් මේ தත්ත්වය දැක්කොත් නැත්නම් බෑ. එතකොට වෙන්නේ අර කොහොමද ඒවල් පැත්තට බීසලා නම් මෙන්න මේ සියොන් බැලීම පමණ සිද්ධ වෙනවා. තියාගන්න පුළුවන්. ඒ සියොන් බැලීම මාතෘ විඥානය. සම්මතන ශක්තිය තිබෙන තාක්කල් කියන ප්‍රතිසන්දේ වෙන දුන සම්මත ශක්තිය තිබෙන තාක්කල් පවතින්නේ නැත්නම් ඒ විඥානීය ප්‍රමිතියෙන් මම කියන්නේ විඥානයේ විඥාන සහ නාම රූපේ නම්පටිපටේ වතාවේ ඒ විඥානයේ ප්‍රවත්තමට නාම රූප ධර්මයන්ගේ පැවැත්මනේ මේ ශරීරයේ දිනෙකට පොළොසින් යන පුළුවන් ශක්තිය තියෙනවා ඒ ශක්තිය නිමිති ගමන්න ඒ විඥානයේ ඒ නිරුත් වෙන්නේ නිකන් නෙවෙයි ඒ අන්තිම විඥානයේ දුක්ඛ සමුදය සත්‍ය කියන අවබෝධය ඇතුව ඒක කෙරෙහි කලකිරීමක් නිසා. මොකද හේතුව මේක තියෙන නිසා තමයි බාහිර විඥාන නාම රූප ධර්මයන් දුක් කරත් නොපවතින. අන්න අනුනෝසෙන් කරත් නොපවතින අන්තිම වෙනවා. එතකොට බාහිර නාම රූප ධර්ම ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය කරන ඒ දුක්ඛ සත්‍ය කරනකට හේතුපාදක මේ තිබෙන මේ කියන කියන නිදර්ශන විඥාන කියන පස්සේ ඒක ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදය සත්‍ය අවසානයි ඉන්හාර දුක් සංදේශය ඉස්සරහ මහා කරන්නට පුළුවන් මේ විචක්කල් ප්‍රවතුන මම මේක හොඳ දෙයක් කියලා විචක්කල් ප්‍රවතුන මේක ආස්වාද ජනක දෙයක් කියලා විචක්කල් ප්‍රවතුන මේක තමයි ඊළඟම සත්‍යයක් කියලා නමුත් මෙතන දුක් සංදේශ සත්‍යයක් තියෙන කියලා ඕක අයින් කරන්න පුළුවන් ඒම අයින් කරපු දෙනාට ඔය විඥානයේ විරුද්ධ කරන්නට පුළුවන් වෙනවා මරණය විඥානවත් මාර්ගම කියන්නේ ඒක ඒ විඥානයේ දුක්නාට පස්ව නැවත ජාතියක් ගෙන දෙන්නේ ජාතියක් ගෙන දෙන්න හේතුවක් මොකද ඒක තමයි නැවත නැවත සම්බන්ධ වෙන කුසල කුසල කර්මාදී සම්පූර්ණ නිරුද්ධකලා ඒ විඥානයට ඒ විඥානදා කොටසයික සෑම දෙයක්ම පස්සකට දී කියන්න අවස්ථාවක්. මෙන්න මේ පැත්තේ පස්සනකට තියෙන මේ විඥානයේ සම්පූර්ණ එතකොට මොකද්ද ලෝකයේ ඉතුරුවන්නේ මම කියලා ගන්නට. සියල්ලම ආත්මයි. මොකක්ද ලෝකේ ඉතිරවන්නේ ආත්ම කියලා ගන්නට. මොකක්ද ලෝකේ ඉතිරෙන උපාදාන ගන්නල්ලන්නේ කිසිම උපාදානයක්. මොකක් දෙවිද ආසාවක් දැක්වෙන්නේ කිසිවක් නැති කොට. කිසිම ආසාවක් චේතනාවක් පදන්නේ. මොකක්ද එතකොට නැවත ගිහිල්ලා පිළිසඳ ගන්නට ප්‍රතිස්ථාවක් වශයෙන් තියෙන්නේ. ප්‍රතිස්ථාවක් නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ විඥානය ගිහිල්ලා යම් නාම රූපයක ප්‍රතිස්ථාවක් ලැබුණේ නැත්නම් මානෙ නැවත ජාති ජරා මරණ ආදී දුක් පලවන්නට පුළුවන්. විඥානන්තේ ආනන්ද නාම රූපේ ප්‍රතිස්ථාන ලැබිච්ච අපින පෝකාසින් ජාති ජරා මරණ දුක් සමුදය සම්භව පඤ්ඤායේත. එහෙම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙන එක කියනකොට දුක කෙලවන්නේ ලෙසින් කියලා දකින්න පුළුවන්. ඒ වෙන මොනම ආකාරයකින්වත් දුක කෙලවර කරන්නේ කොයි ලෝකෙ කොතන ඉපදුනත් දුක කෙලවර කරන්න සදාකාලික වශයෙන් දුක කෙලවර කරන්න දෙයකටමක් නෑ. මේක තමයි දුකේ කෙලවර කියලා එනික උත් අවබෝධයක් තියෙන. මේ විදිහට විඥානය ගැන පැහැදිලි වශයෙන් ප්‍රායෝගික වශයෙන් හදලා දැක්කොත් ඔය ආකාරයෙන් මේකෙන් ඉහළම ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන මේ සත්සන්නාන සූත්‍රයේදී පටන් ගන්නකොටම මේ කොටස් හතරේට දක්වන මාන්නේ මම යාට කියනවා ය උත්තර පුරුෂයෙක් කියලා. උචිතවා කියවෙන්නේ භ්‍රමචාරී ජීවිතේ නිමකල කියන්නේ ගැන අර අන්තිමට කියන දැනුම මාසේ මොකක්වත් සම්බන්ධ නැතුව උදකලා වගේ තියෙන දෙයක්. ඒකත් කියන්නේ කියන වචනේ කියන්නේ. කියන්නත් පස්සේ පස්සේ. උත්තර පුරුෂයද උතුම් පුරුෂයෙක් කියලා කියනවා. නැත්නම් ඉතින් මේ ඇහැර රූපේ ලබවදක් විඥානය තියෙනවා. කනන පස්සේ දසෝත විඥානය තියෙනවා. ඕක දැනගෙන නම් කවදාවත් ඒ තත්යකට පත් කරන්නට බෑ. ඒ නිසා ඒ විඥාන කොටස තේරුම් ගන්න ඕන. ඉතින් මේ සම්බන්ධයෙන් කියපු කරුණු සමහර මේකට නොතේරෙන පුළුවන් නොතේරුණත් විඥාණය ගැන කියනකොට ඒ කරුණු කියන්න පුළුවන් දෙයක්. ඒ මේ සත්‍ය විඥාන, සෝත විඥාන, කර්ම විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන කොටස් හයද පොදු දැනීමක් සඳහා ව්‍යවහාර කරන සංඥා මාත්‍ර බවයි. වෙන මොකක්වත් නැහැ. ධම්ප්‍රඥාන කියලා ලෝකේ දෙයක් නැහැ. සෝත විඥාන කියලා ලෝකේ දෙයක් නැහැ. මේ අභිධර්ම පොත්වලින් කියනවා නම් පරමාර්ථ ධර්ම වශයෙන් මේ සෝත විඥාන ධම්ප්‍රඥාන තියෙනවා කියලා මම ගන්නවා. ඉතින් අපි මෙහෙම කියනකොට ඒවට ඒක සුද්ධ නොවන්නට පුළුවන්. ඒකත් තමයි පත්තිය. සත්‍යඥාන සෝතඥාන දාන විඥාන විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා කිසිවක් නෑ. ඒ බුදු දෙවියන් මාත්‍යයක් තියෙන දෙවියන් මාත්‍යය හඳුනා ගැනීම සඳහා විවිධ ලේබල් වල තියෙන බුදුහාමුදුරේකට උපමාවක් දෙනාට බින්දර උපමාවක් දක්වලා මෙන්නට කලින් කියලා ඇති. බොම්මදාලා බින්දර පත්වල බොම්ම බින්දරේ කියන අය පොඩු දාලා බින්දර පත්වල පොඩු බින්දරේ කියන අය දරහරි මොනවාරි දාලා ගින්දර පස්වල දරගින්දරේ කියන ඒ වගේ මහණින් මම සම්පූර්ණ සූත්‍රය ඥාන ගන්න ඥානදී වර්ණාදී වශයෙන් කියනවා. මොනකින් මොන ඉන්දනයකින් මොන ගින්දර දැල්වුවත් ගින්දර ගින්දරමයි. තේජෝ ධාතු වශයෙන් කතා කරනවා නම් තේජෝ ධාතු තේජෝ ධාතු වශයෙන් ඒ ගින්දරේ මේ කුඩු ගින්දරේ මේ ගොම ගින්දරේ කියලා අලවනවා නම් මේක අපේ පිට තුළ තියෙන මෝඩකම. මම මේ සත්‍ය හරියට දකින්න දකින්නකොට මේ දැනීම මාත්‍රේ ඇතිවන්නේ මේ හේතුන් නිසා ඇති කියලා මම හිතනවා. ඒක උනාට පස්සේ මේක කිසිවක් උපදාන ගන්නට හේතුන්නේ නෙවෙයි දෙයක්. එන්න මේ සත්‍ය හරියට තේරුම් ගත්තොත් අනාත්ම ලක්ෂණය තේරුම් ගන්නට පුළුවන්. ඒ සම්මේ ධර්මයේ සාරයක් වශයෙන් මේ අවබෝධ කරගත යුත්තේ නැත්නම් මේකෙන් ප්‍රයෝජන ගත යුතුන්නේ කොහොමද? විඥානීය මම නෙවේ මගේ නෙවේ මගේ ආත්මයක් නෙවේ කියන පැහැදිලි පත්‍යස්සත් අවබෝධය අධ්‍යක්ීම තුළ. ඒ අවබෝධය අධ්‍යක්ීමට හේතුපාදක වන ආකාරයේ සම්මස්තයක් වලින් විමසීමක් කරන්නට ඕන. ඒ විමර්ශනය කරනකොට තමන්ටම පැහැදිලි වෙනවා තේරුම් යනවා. මේ විඥාන කොටසයි ඒකාන්තයෙන්ම අනාත්මයි මමයි මගේ. ඒ විමර්ශන කරලා නැත්නම් නුවණින් පස්සේ දැකලා දැන් ඉස්සරහට අධ්‍යක්ෂණ භාවනාව තුළින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අධ්‍යක්ෂණාම උදාම් නිරුද්ධ කළා ඉමනේ සිටපත් කරගන්න පුළුවන්. ඒක නිසා මේ දාසනලත් ධර්මයේ යම් කිසි ප්‍රයෝජනයක් ගන්නට අවශ්‍ය වෙනවා නම් බලාපොරොත්තු වෙනවා මේ අය විඥානීය කියන එක තේරුම් ගන්න හේතු පන්න මත තියාගන්න ඕන ධර්මයක්. මගේ එකක් කියලා ඒකට ඒක මගේ එකක් නෙවෙයි විඥාණයට මගේ එකක් කියලා ඒකත් දැනීමක් පමණයි වෙන දෙයක් නෙවෙයි ඒකත් දෘෂ්ටියක් පමණයි දෘෂ්ටිය කියන්නේ යම් කිසි උදේට ක්‍රියාත්මකණක් කියලා ගන්න ඒක නිසා මේවා මේ හේතු නිසා හට ගන්න ඒ හේතු නැතිනම් මේ විඥාණය නැතිනම් ඇතිවෙච්ච විඥාණය නිකුත් වෙන්නේ ඊට පස්සේ ඒක වටපිටානේ ඔය කරුණු ටික පැහැදිලිව අවබෝධ කරගන්න ඒ අවබෝධ කරගත්තාම කිසිම විඥානයක් උපාදාන කරන්නවත් මම කියලා හිතන්නවත් මගේ කියලා හිතන්නවත් හේතුවක් නැති බව අවබෝධයෙන් අනාත්මයි කියන එක තේරුම් ගන්න පුළුවන්. අපි මම කියලා හිතනවා නම් මගේ කියලා ඒ ක්‍රියාදාමයෙන් අර අනිත්‍යකම ඒතර මං කියවා මේ ඇල් බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මාදී ඔක්කොම දේවල් එක්කලා ධර්මයක් තියෙනවා. ඉතින් මේ හිත ඇතිවෙන පවතිනවා නැතිවෙනවා නැවත ඇතිවෙනවා නැවත පවතිනවා නැවත නැතිවෙනවා දිගින් දිගට ඇතිවෙන තියෙන තියෙන කියන ක්‍රියාදාමයක් මෙලෙසින් යනවා. මේක නොදක්වෝක සත්‍යයට මෙහි තියෙන අනාත්ම ස්වરૂපය අවබෝධ කරගන්න බැහැ ඒක නිසාම නැවත නැවත උපදින සංසාරයෙන් සංසාරයට ගමන් කරන්නේ. ඉතින් මේ සංසාර ගමන නිවැරදිවට මේ විඥාන සම්බේ තියෙන අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න. මේ දක්වා කියනද කර්මවල ප්‍රතිසාරයෙන් මේකයි. විඥානයේ විවිධ අවස්ථාවලදී බුදුහමෝ විවිධ ආකාරයෙන් දක්වලා තිබෙනවා. ඒ පිටතට අපි කතා කරන්නේ නමුත් ඒ පිළිබඳ මතක් කිරීමක් ඉපත් වීමක් කළා. මොනවද අபிසංස්කාර විඥාන, කර්ම විඥාන, ප්‍රතිසංවේ විඥාන, අනිදර්ශන විඥාන. නැත්නම් අර සද්ධාතුරු අම්බිකෝ පොලිෂෝ කියන තැන විඥාන ධාතු කියන එක. විඥානම සමාගම කියන තැන වාදී තැන් වල තියෙනවා. ඒ තමයි පරිච්ඡම්පාද ධර්මයන් විස්තර කරනකොට සමහර විට සංඝාර පත්‍ය විඥානං කියන අවස්ථාව ප්‍රකාශ කරන අවස්ථා දේශනවලදී උන්වහන්සේ චක්ඛුඥාන සෝතඥාන ගන්න විඥාන දිවා විඥාන කාඥාන මනෝවිඥාන කියන කොටසයි කියවා ඒ කියන්නේ පරිච්ඡම්පාද ධර්මයන් එක ආත්මය සම්බන්ධ කරලා කරන ලබන විචාරයක් සඳහා එතකොට පංචස්කන්ධයේදී කියන්නේ ඒ කියන ලද චක්කසෝත ගහන නිවා පාලින්නා මනෝ කියන විඥාන පාය කොටස් හය. එතකොට මේ විඥාන කොටස් හය කියන්නේ හද රූපයෙන් මොනවා පංචස්කන්ධයන් පස්සේ ආදී වශයෙන් ඒ ඒ යන්තේ ඒ අරමුණ මොනවා පස්සේ දැනීමක් වත් පරිවර්තනය වේ. එතකොට මේ අරමුණ ඔක්කොම නැතුව ගියොත් එහෙම ඒ කියන්නේ විඥාන ඇතිකර දීමට හේතුන් අරමුණ ඔක්කොම නැතුව ගියොත් එහෙම ඒ විඥාන කියන මම නැත්නම් විඥාන කියන විඥාන වලට මම කියන හැඟීම ඇතිකරගෙන තියෙන මම කියන හැඟීම සියල්ලම නෙද්දේය. ඉතින් ඒක හරියට දැක්කොත් එහෙම මේකට පුළුවන්කම දෙන්නේ මේ විඥානය දේශන කරන එක සිතතුල ප්‍රාත්මක විඥානයට සිත දේශන කරන්න පුළුවන්. බාහිර ලෝකේ රූප නැත්නම් දක් විඥාන කියන මමනේ. බාහිර ලෝකේ ශබ්ද නැත්නම් සෝත විඥාන කියන මමනේ. වාගේ ලෝකේ ගම්සොඳ නැත්නම් දිවල් දෙන රස නැත්නම් කායර දෙන ස්පර්ශ නැත්නම් මානස දෙන විදාරම නැත්නම් කීයේ විඥානන්ත මම කියන්නේ ඉතින් මේ වෙලම නැති නැති මේක තේරුම් ගන්න. මේක තේරුම් ගත්තාට පස්සේ සායෝගික ප්‍රතිඥාන් දෙකේ ආකාරයක් කියනවා මේ දෙක මම සංකල්පයක් කරන්න පුළුවන් වෙයි කියලා. සියල්ලම සිතින් අතහරින්න පුළුවන් ශක්තියක් තියෙනවා. සිතින් අතහැරලා තමන්ගේ සිතින් සිත දිහා බලනකොට ඒක ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට යන ශක්තියක් වෙනවා. ගැඹුරටම ගිහිල්ලා නැවත ගැඹුරට යන නැති ශක්තියට පත් වෙනවා. පස්සේ ඒ දෙකම බලන් සිටින්න කියන එකයි. ඒකකොට විඥානවල ඇති නැති පවතින ඇති නැති මේක ආදී තමන්ම හන්ට කරන බුදුන් ලෝකේ වලවත් පොත්වල තිබුණට වන්නේ තමන්ගේ අත්දැකීමෙන් තමන්ම අත්දකින්න. ඒකවට පැහැදිලිවම තියෙනවා මේවා අනාත්මයි කියලා. අවසාන වශයෙන් කතා කරේ ඒ විදිහටම අත්දැක්කාට පසුව අනිත්‍යවස්තුන් දැනීමක් ඇතිවෙනවා දර්ශනය විඥානය කියන එක ඒකත් ඒක පරමාර්ථය ආත්මිකන දුක්ඛ සමුදය සත්‍යයක් වෙනවා ඒ සියල්ලම නිවි යනවාය මෑනුණාට පස්සේ කියන එකයි ඒකට කියන්නේ විඥාන පරමාර්ථය එතකොට මේ විදිහට කටයුතු කිරීමෙන් පමණයි මේ දුක සදාකාලික වශයෙන් නිම කරන්නට පුළුවන් වන්නේ නැත්නම් කවමදාකවත් බුදු වුණ දුක නිම කරන්නට බෑ. කායික දුක් බුදු වුණත් දෙකන්නේ නෑ. පසේ බුදු වුණත් මහත් වුණත් දුක තියෙනවා කායික දුක. මානසික වශයෙන් බලපන්නේ ඒකක් එකක් වෙනම දෙයක්. ඒ වුණාට මේ ලහත් මෙච්චි බුදු වෙච්ච පසේ බුදු වෙච්ච කායිකයක අනිදස්සන විඥානය කියන එක කිසිම දුකක් දැනෙන්නේ නෑ. කිසිම දුකක් කියන්නේ මොනම සබක්වත් මොකක්වත් දැනෙන්නේ නෑ. අර බාහිර වශයෙන් දැනෙන දුක තියෙනවා කායික දුක තියෙනවා මානසික දුක තියෙනවා මානසික මනසන්නේ උපාදාන කරන්නේ බඩගින්න දුක තියෙනවා පිපාසා දුක තියෙනවා ලෙඩ වෙන දුක තියෙනවා ජරාවට වෙන දුක තියෙනවා ඒ වගේම විවිධ රෝග පීඩා ඇති වෙන දුක් තියෙනවා මරණ දුක් සම්බන්ධයෙන් සමාජ බොහෝ විට දැනෙන්නට පුළුවන් ජීවිතේ වශයෙන් දුක් ලැබෙනවා ඔක්කොම දුක් තියෙනවා කල්පනා කරන්නේ කීමේ දුක් ඕන තරම් තියෙනවා ඉතින් මේ දුක් අත්දැක කෙලවර වෙන්නේ පින්නම් පාප අවස්ථාවක පමණයි. ඒකින් වෙනවා. නැවත ඉදීමක් නැතුව මේක සම්පූර්ණ මරණයට පස්කිරීමකින් තොරව කවදාවත් කොයි ලෝකෙක ගියත් දුකේ සදාකාලික නිරෝධයක් දකින්න අත්දකින්නද ඊට පස්සේ සදාකාලික නිරෝධය පස්සනාන් පස්සේ දුක ඇති වෙන්නේ තැනක් නේ. කියන්නේ රූපස්කන්ධයක් නේ. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ස්කන්ධ මොකක්වත් නේ. මොකක්වත් නැත්තම් නැති වෙන දෙයක් නේ. මොකක්වත් නැත්තම් දුකක් තියෙන තැනක්. ඉතින් නැති වෙන දෙයක් නැති නිසා ඒක නිත්‍යයි කියලා අපි කියනවා. ඒ නිත්‍යයි කියලා කියන්නට දෙයක් නෙමෙයි. නමුත් මොකක්වත් නේ නැති වෙන දෙයක් තියෙනවා. මෙතන නැති වෙන දෙයක් නේ. ඒක නිසා ඒක නිත්‍යයි කියලා කියනවා. එහෙමයි ඒ සත්‍ය ධර්මයේ දර්ශනයයි. මේ විදිහට මේ පරිචයන ලදකම සාරාංශයේ මම අවබෝධ කරගන්න ඕන. ඒ ධර්මයේ හොඳින් අවබෝධ කරගන්න ලැබී, ඒ අවබෝධ කරගන්න ලැබීම තුනේ විඥානයේ තියෙන අනාත්ම ස්වභාවයේ පැහැදිලිව දකින්නට අපි කියලා අපි ප්‍රකාශ කරා. ඒ විඥානයේ තියෙන අනාත්ම ස්වභාවය දර්ශනය වීම සමහන් ඒ පවත්නාව ආත්මීය සංඥාව දුරු කළා එවැනි සංකේම වාසනාවක් උදා වේවා කියලා ආශිර්වාද කර මේ දේශනාව දැන් වෙන කරන්නේ හොඳයි දෙන්නෙන් නම් ඉතින් දෙමු කරසටා කියන පාඩේ ගැන ආකාශටා කියන මත්සාදී වහන්සේගේ දීකා කුමනන් තමන් මොදිස්සා චන්දස්සන් සාසන ආකාශටා මොහොමත්සා දේවානන්ද පුඤ්ඤං ධම්මෝ දිසාචිනං ලක්ඛන දේශනා පාසත්තාරි බුම්මච්චා දේවානාම මහින්දිකා පුඤ්ඤං ධම්මෝ දිසාචිනං ලක්ඛන සම්මන් සංකාසනේ කන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධිමෝ සබන් සමාධිමෝ හොතු සදාව නිබ්බාන පස්සය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍ය සමාන්තෝ තු සබ්බ දුක්ඛා කමච්චතු මේ ක්ෂේත්‍රයෙන් කුසල සත්‍යයේ ගෙමලවා දසසිය කර්මයන් සත්පත්තිමන් වෙනසෙන් ධම්මේ සංකේතෝ කුපනිස්සේ වේවා